වැදගත්. කෙටියෙන්ම කියතොත් කෙලෙහි ගුණ සැලකීමේ උදාර පුණ්‍ය ක්‍රියාවක් අද මේ ධර්ම දේශනාමය සීල සමාදානමය පින්කම මේට අවුරුදු 1981 වර්ෂයේහි අපවත් වී වදාළ අති ගෞරවාස්පද මේ රටේ ප්‍රධාන පෙළේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ඒ වගේම පින්වත්නි ධර්ම දූතයාණන් වහන්සේ නමක් එපමණක් නෙවෙයි මහා සමාජ සේවකයාණන් වහන්සේ නමක් අපවත්තේ වදාළ අති ගෞරවාස්පද හේන තියන ධම්මාලෝක මහා නායක හාමුදුරු අපමණ සේවාවක් රටට සිදු කළ කෙනෙක් පැවිදි උත්තමයාන කෙනෙක් ඒ වගේම මෙයින් හතර අවුරුද්දකට කලින් මේ රටේ කිසිවෙක් බලාපොරොත්තු නොවුන අවස්ථාවක ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අභාව પ્રાપ્ત ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමා මේ කටාන මේගමුව හීනටියන මිනුවන්ගොඩ ප්‍රදේශ ආශ්‍රය කරගෙන උපත ලැබලා අධිනීතිඥ වරයෙක් වශයෙන් නමක් දරාගෙන දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙලා ශ්‍රේෂ්ඨ කරතව්‍යයන් රාශියක් ඉටු කර වීර පුරුෂයෙක් හැටියටයි ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමා අදත් මේ පළාත් වාසීන් සලකන් දැන් නොයෙක් මේ කොට්ටාසයට අයත් කටාන කොට්ටාසයේ ඇතුළු මිනුවන්ගොඩ ගම්පහ ප්‍රදේශ වාසී ගම් නියම් ගම් වල ජනතාව විවිධ යහපත් ක්‍රියාවල් දියත් කරමින් ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමා සිහිපත් කරනවා මේ කාරණා දෙක පිළිබඳවත් වචන කීපයක් කිය යුතුයම තිබෙනවා මේ රටේ භික්ෂූන් වහන්සේලා පින්වතුනි එදා විහාරස්ථානයේට සීමිත ජීවිතයක් මීට දශක 60 70 අවුරුදු 60 70කට කලින් ගත කළේ මහ ජනතාවට සේවාවන් කිරීමට යාම භික්ෂූන් වහන්සේට සුදුසු නැත කියන මතයක් අපේ රටවල මුල් බැසගෙන තිබුණා. එහෙත් මහායානික රටවල භික්ෂූන් වහන්සේලා ජපානයේ චීනය කොරියාව ඒ ආදී රට රාජ්‍යවල භික්ෂූන් වහන්සේලා ඊට වඩා ඉස්සරහට ගිහින් මහ ජනතාවට කැප වෙලා සේවාවන් ඉෂ්ට කළා. මෙබඳු අවස්ථාවකයි අපේ හීනටියන ධම්මා ලෝක නායක හාමුදුරුවොත් උමේ ගමේ උපත ලැබුවේ. මේ පින්වතුන්ගේම ඥාතිවරේ උන්වහන්සේ දුටු විට ඕනෑම කෙනෙක් පහදිනවා. උසට ගැලපෙන මහතක් මහතට ගැලපෙන උසක් ඒ දෙකටම ගැලපෙන පාට පෙනුමක් ඒ ඔක්කොටම වඩා ප්‍රියශීලී මුහුණක් සිනහවක් මෙහෙරි කටහඬක් ඒ නිසා උන් වහන්සේගේ බණ අහන්නට ජනී ජනයා එදා හැටියට දසදහස් ගණනින් රැස්ුනේ මට මතකයි අපවත් වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේගේ සමකාලීන පඬිවරයෙක් වූ ලෝක පූජිත මහාචාර්ය වල්පල රාහුල නායක හාමුදුරු කළ ප්‍රකාශය. හේනටියන නායක හාමුදුරුව බණකොට වඩිනකොට බණ ඇසීමට වඩා උන් වහන්සේව බලන්ඩයි මිනිස්සු රැස්ුනේ. වල්පොල රාහුල හාමුදුරුවෝ ප්‍රකාශය කළා. හැමෝම මද සිනහවකින් ඒක අනුමත කළා. ඒ තරම් පුදුම චමත්කාර ජනක මහාම නිශ්චිත ජීවිතයක් පෙනුමක් උන්වහන්සේට තිබුණා. විශේෂ කාරණේ මේකයි. මේ පින්වතුන් දන්නේ නැ මේවා ඉඳ හිට හෝ මතක් කළ යුතුයි. 1900 34 35 වෙනකොට දරුවෙනි ඔය ළමයි උපත ලැබලා නැහැ. මේ රටේ ඉංග්‍රීසි අධිරාජ්‍ය පාලකයන්ගේ යටතට පත්වෙච්ච වකවානුව. ඔය කාලේ මේ රටේ පැතිරිලා ගියා මැලේරියා වුණා. අනුරාධපුරය පොළොන්නරුව කතරගම ඔය හම්බන්තොට ප්‍රදේශ විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කෑගල්ල රුවන්වැල්ල මහනුවර මේ පළාත් මාතලේ ආදී ප්‍රදේශ විනාශ වුණා. ගෙදරකට ගොඩ වෙනකොට කෙනෙක් පණ අදිනවා. තව කෙනෙක් මැරිලා. තව කෙනෙක් උණෙන් ගැහෙනවා. බෙහෙත් නැහැ. ඒ කාලේ තිබුණු එකම බෙහෙත තමයි මේක මේ දේශනා වහන රටේ තව නොයෙකුත් තලතුණා අය ඉන්න පුළුවන්. ඒ අය දන්නවා කුවිනයින් කියලා ප්‍රතිජාතිය. ඔච්චරයි තිබුණේ. ඕක තමයි මේ මැලේරියාවට බේත. ඒ කුවිනයින් ප්‍රති ගත්තාම දරුවෙනි ටික දවසක් යනකොට කන ඇහෙන්නේ එක්ක මිනිස්සු පිස්සු වැටෙනවා. එක්ක සනීප වෙනවා එක්ක මැරෙනවා. වැඩ දෙකයි තුනයි වුණේ. මැරුණා නැත්නම් අංග විකලයේ කලාතුරකින් කෙනෙක් සනීප වුණා. මේ අපේ කොටු ගොඩ ගම් වලත් හිටිය කුවි නැයින් බීලා මැලේරියා හැදලා කන ඇහෙන්නේ නැති මිනිස්සු වයසක. එහෙම වකවානුවක් අපට තිබුණා. කිසිම කෙනෙක් සමාජ සේවාවකට පින්වතුනි යන්නේ නැහැ බයයි. මේ පැතිරෙන රෝගයක් මැලේරියා වසංගතේ. ඒ වෙලාවේ තමයි හීන තියෙන ධම්මාලෝක හාමුදුරුව තරුණ භික්ෂු නමක්. ආනන්ද නාලන්ද විද්‍යාලවල ආගමික ධර්මයේ උගන්වපු ගුරුවරයන් වහන්සේ නමක්. ඒ කාලේ උන් වහන්සේ හිටිය උද්‍යෝගයේ අපේ බෞද්ධ තරුණ ළමයි ටිකක් හරිගස්ස ගත්තා. හරිගස්සගෙන මේ හාල් පොල් පරිප්පු මුං ඇට කඩල මේවා අරගෙන අනේ ඔය රුවන්වැල්ල හත් මේ ඒ වගේම කෑගලු දිස්ත්‍රික්කය අරමා මතක් කළ අනිත් ප්‍රදේශ ඔය ඇඹිලිපිටිය පැත්ත විනාශ වෙලා තිබුණේ මිනිස්සුත් නැහැ අතෑරලා ගිහින් ඔය නොයේ පලාත්වල ගිහින් බය නැතුව අර අහිංසක ජනතාවට ඒ තියෙන බේත් හේතක් දුන්න සිංහල වෙද මහත්තුරුන්ගේ උපදෙස් ඇතුව ඔය කැලෑ බෙහෙත් කොළ ආදිය වේලලා පුලුස්සලා දුම් අල්ලලා ඒ මදුරු වසංගතයේ බොහොමයක් මර්ධනය කළා ඒ ළමයි ටික තමයි අද <clears throat> අපේ දේශපාලන ශාස්ත්‍රයේහි නිදහස ගැනීමට පුරෝගාමීව ක්‍රියා කළ අය අතුරෙන් ආචාර්ය ඇන්නම් පෙරේරා මැතිතුමා එක්කෙනෙක්. ඒ වගේම පිලිප් ගුණවර්ධන මැතිතුමා තව කෙනෙක්. රොබර්ට් ගුණවර්ධන මැතිතුමා තව කෙනෙක්. ඇස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා තව කෙනෙක්. ඔය සමරක්කොඩි පවුල්වල අය ඩී.එස්. සේනානායක පවුල්වල අය මේ බලගල්ලේ ජයකොඩි පවුල්වල අය ඒ වගේම පානදුරේ ජේරමියස් ජීස් කියලා බොහෝම දානපති මෙතිනියා ඒ પરම්පරාවල් වලට අයිති අය මරණය ගැන බියක් නැතුව ඔය පළාත් වලට හීන තියෙන නායක හාමුදුරුවොත් එක්ක ගියා. ඒ ගිය අනිත් පොඩි හාමුදුරුවෝ තමයි මඩවල ධම්ම වංශ හාමුදුරුවෝ උන්වහන්සේ තද අපවත් වෙලා. මාදුවේ විමල වංශ කියලා තව නායක හාමුදුරුවමක් හිටියා. ඒ පොඩි ඇත්තෝ මෙන්න මේ වගේ අමිල සේවාවක් අද ඒව අපට ඉතිහාසගත සිදුවීම් විතරයි. නමුත් ඒ වෙලාවේ රැක රට රැකගත් වීරයෝ ඒ. ඒ නිසා තමයි විහිළු වචනයකොත් ආචාර්ය ඇන්නම් පෙරේරා මහත්මයාට තිබුණා. දන්නවත් ඇති කිව්වට වැරද්දක් නෑ පරිප්පු මහත්තයා කියලා. ඔය පරිප්පු බෙදන්න ගිය ගමන් රුවන්වැල්ල පැත්තට. අන්තිමට മന്ത്രിවරයා වෙලා විපක්ෂ නායක වෙලා මැටි ඇමතිකම් දරලා අතිවිශාල සේවාවක් කළා. ඔන්න බලන්න එදා தත්ත්වය ඒකයි. අන්න ඒ මහඟු සේවාවට නායකත්වයේ දුන්නු හාමුදුරුවෝ තමයි හීන තියෙන ධම්මාලෝක නායක හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ 81 අවුරුද්දේ අවුරුදු 90ක් කමාරක් වගේ ජීවත් වෙලා අපවත් උනේ ඒ වෙනුවෙන් අපේ ශිෂ්‍ය ගෞරවාස්පද හීනට යන නන්ද මහානායක ස්ථවිරයන් වහන්සේ දැන් රෝගාතුරයි. උන්වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් ශිෂ්‍යානු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් මේ දායක කාරක ආදී අනුස්මරණීය මේ යුතුයකම් ඉෂ්ට කරනවා. ඒ හැන්නටම සම්බන්ධ වෙච්ච පසුකාලීන නායකයෙක් තමයි ජේරාජ් ප්‍රනාන්දු කුල්ලේ මැතිතුමා. එතුමාත් මේ වාට සම්බන්ධ වුණා ඒ සම්බන්ධුනේ 70 70 ගණන්වල. එතුමාත් මහඟු සේවාවක් සිද්ධ කළා. ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමා මේ පලාතට පුද්ගලික වශයෙන් මහජනයාට පොදු වශයෙන් කළ සේවය නම් අපට කියා බෑ නිම් හිම් කරන්න. එතුමාගේ හදිසි අභාවය හැමෝම අදත් කනගාටුවෙන් සිහිපත් කරන. අද හිටියානම් රජයේ උසස් තනතුරක් දරාගෙන විශිෂ්ට සේවාවක් කරන කෙනෙක්. වටිනා දායාදයක් එතුමාට තිබුණා. සිංහල භාෂාව වගේම හසිරුවීමට පුළුවන් දෙමළ භාෂාව. දෙමළ සිංහල දෙකම වගේ ඊටත් වඩා පුළුවන් ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි සිංහල දෙමළ කියන භාෂාත්‍රයෙන්ම ලියන්න කියන්න වාද විවාද කරන්න සහජ කුසලතාවයක් ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමාට තිබුණා උන්නහ රාජ නී නීතිඥවරේ අධිනීතිඥවරේ නීතියක් ගැඹුරට දැනගෙන තිබුණා. අපි දන්නවා මේගම උසාවියේ බොහෝම නඩු තිබුණු අද්දකත් මහත්තයෙක්. ඒ ඔක්කොම අතරලා මේ කටයුතු වලට. ඉතින් සුදර්ශනී ප්‍රිය සුදර්ශනී ජේරාජ් ප්‍රනාන්දු මෙතිනිය മന്ത്രിවරිය වශයෙන් මේ පළාත් වාසීන් පිළිගත්තෙත් අර එතුමාට තිබිච්ච ගෞරවය. අදත් ඒ සැලකිල්ල තියෙනවා එතුමියත් තමන්ගේ සහෝදර පිරිසක් වගේ. මේ ජනතාවත් එක්ක එකමුතුව පන්සල් විහෙර විහාරස්ථාන සමග ඒ දරු දෙපළත් සහචර පිරිසත් ගුණාගේ අනුගාමික පිරිස ඔය වණිගරත්න මහත්මයලා වගේ පිරිසක් හිටියා අදත් ඉන්නවා ඒ අය දිගට කටයුතු කරගෙන යනවා ඉතින් මේ අය සිහිපත් කිරීමයි අද මේ ධර්ම දේශනාවන්ගේ පින්කම් වල ප්‍රමුඛ අරමුණ වෙලා තියෙන්නේ. මේක මතක් කළ යුතු ඇයි මා මතක් කළා කෙලිහි ගුණයක් කියලා. තමන්ගේ රටට තමන්ගේ ජනතාවට තමන්ගේ ගමට තමන්ගේ ආගම ධර්මයට යම් කෙනෙක් උපකාරයක් කළා නම් කවදාවත් ඒක අමතක කළ යුතු නෑ. ඒක මේ සිංහල වර්ගයාගේ ඊතා උදාර ගුණයක්. මානුෂික ධර්මයක්. දැන් බලන්න මේ පින්වතුන් දන්නව අදින් අවුරුදු 2000 දෙසිය ගණනකට කලින් දුටුගැමුණු මහරජතුමා රට එක්සේසත් කළා 44 අවුරුද්දක් රට පාලනය කළා උතුර සම්පූර්ණයෙන්ම එලාර රජුරු. නමුත් බලන්න අපේ තිබිච්ච මානසික ධර්මවල හැටි දුටුගැමුණු රජතුමා මතක් කළා කිසි කෙනෙක් එහෙම එලාර රජතුමාට අත තියන්න එපා බලන්න ඒක මමම කළ යුතුයි රජ කෙනෙක් වශයෙන් එතුමාට අගෞරවයක් මගේ සාමාන්‍ය භටේ එතුමාට විපතක් කළොත් එහෙමයි කතා කළේ එතුමා අභාවයට ගියායින් පස්සේ රාජකීය ආදාහනයක් මගේ පරම හතුරාය කියලා අනේ කොංකලේ නෑ රාජකීය ආදාහනයක් කරලා පුද පෙළහර දක්වලා රාජනීතියක් අනුමත කළා රජ කෙනෙක් වුණත් ඒ එලාර සොහොන පිහිටි ස්ථානයේ පාරේ යනවනම් අලිය පිටින් බහින්න ඕන. අශ්වයා පිටින් බැහැල පයින් යන්න ඕනේ. දෙපයි සෙරෙප්පු දෙක ගලවන්න ඕනේ. ඒ වගේම හිස පැලඳුමක් තිබුණා නම් ඔටුන්න තිබුණා නම් රජතුමා ඔටුන්න උනත් ගලවලා එතනින් යන්න ඕනේ. ඔය තමයි අපේ මානසික ධර්මය. ඒ බඳු ජනතාවකටයි අද බොහෝ දෙනා කියන්නේ මිනිස් අයිතිවාසිකම් නොසලකන ජනතාවක් කියලා. ඕවැනි ඉතිහාසගත වාර්තාගත ඉතිහාස අපට තිබෙනවා. ඒ නිසා අපි එකමුතුව සහයෝගයෙන් යුතුව රට සෞභාග්‍ය සම්පන්න බවට පත් කරගනු පිණිස දිවා රාත්‍රී වෙහෙස විය යුතුය කියන බව සෑම කෙනෙක්ම අදිෂ්ඨානයක් වශයෙන් තබා ගන්න ඕන. දෙවෙනි ලෝක සංග්‍රාමයේ අවසාන වුණායින් පස්සේ ජපානයේ හිරෝහිතෝ රජතුමා ජනතාව අමතල කළ ප්‍රකාශයේ මොකක්ද? දැන් අපි පරමාණු බෝම්බයෙන් පහර කාපු පිරිසක්. ඊ타මත්ම දරුණු ප්‍රහාරයකට ලක්වුණු ජනතාවක් ජපානයේ අද. ඒ නිසා මගේ රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ අපේ හිටපු නැවත ඒ තත්වයට දියුණුවට පත්වීමට දවසකට පැය 16ක් වැඩ කරමු. ඔන්න පැය 24න් පැය 16ක් වැඩ කරමු. කර්මාන්ත ශාලාවේ බැලුවත්, ගෙදර දොරේ බැලුවත්, අධ්‍යාපන ශාස්ත්‍රයේ බැලුවත්, වෛද්‍ය සේවයේ බැලුවත් පැය 16ක් කැමැත්තෙන් වැඩ කළා. එහෙම කරලයි අද ওই තත්වයට ජපානයේපත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ වගේම අපටත් හුඟක් සලකනවා. ඒ මොකද යුද්ධේ සමාදාන කරලා මේක නිමාවක් කරගන්නට <coughs> එදා අපේ රටේ ජනනායකයෙක් වශයෙන් හිටිය ඩී.එස්. සේනානායක අගමැතිතුන්ගේ අමාත්‍යවරේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ජපානයේට සාමය ලබා දෙමු. ඒ කළ කතාවට හැමෝම කැමති වුණා. පළමුවෙන්ම කැමති වෙලා ඒක අනුමත කරලා කතා කළේ ඉන්දියාවේ ශ්‍රීමත් ජවහරලාල් නේරුතුමා. ජවහරලාල් නේරුතුමා ඒ කතාව කළායින් පස්සේ හැමෝගේම ඇස්සරුණා. බලන්නේ රටක් දියුණුයි අපටත් උදව් කරනවා අදත් මේ මොහොතේ. ඕක තමයි බුද්ධාගමෙන් අපි ලැබූ ආభాෂයේ දායාදේ. සීල් සමාදන් වෙනවා, බණ භාවනා කරනවා, පන්සල් බේර විහාරස්ථාන හදනවා, නැති බැරි අයට සලකනවා, වැඩි හිටියන්ට ගරු කරනවා, මව්පිය උපස්ථානීය කරනවා. ඔය සෑම කටයුතු කිරීමේදීම ඉස්මතු වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණයයි. උන්වහන්සේ දේශනා කළේ ඉදනන්දති අපි කරන සෑම කටයුත්තක්ම අපිට මෙලවදීම සතුටක් ඇති වෙන දෙයක් කරන්න ඕන. දැන් බලන්න අපි මේ වැදගත් වීරවරයන් ගැන මතක් කළා. තේන තියෙන නායක ආම්ද්‍රෝ ජේරාජ් ප්‍රනාන්දු මැතිතුමාලා අභාව ප්‍රාප්ත වීරෝදාර පුරුෂයන් ඒ මොගොල්ලෝ කරපු සේවය ඒ අයත් සතුටු වුණා අදත් අපි සතුටු වෙනවා ඒවා අපිත් අනුමත කරනවා අනුගමනය කරනවා පෙච්චනන්දති පසුවට වුණත් අපෙන් කෙරෙච්ච දේවල් හොඳයි අපි හොඳ දෙයක් කරලා තිබෙනවා බීයෝ නන්දතේ සුග්ගතින් ගතු මරණින් පස්සේ සපවත් ජීවිතයක් මිනිස් ලෝකේ හෝ දිව්‍ය ලෝක ආදී ලද විට වඩ වඩාත් සතුටු වෙනවා අපි පෙරත් පිනක් කරගෙන තිබෙනවා. දැන් බලන්න වැඩි දුරක් යා යුතු නෑ අපි ගැන හිතමු. අපි මේ ජීවත් වෙන රටේ මේ ලෝකේ කෑම ටිකක් නැතුව අඳින්න වස්ත්‍රයක් නැතුව ලෙඩට බෙහෙතක් නැතුව හිසට හෙවණක් නැතුව නොයෙකුත් කරදර බාධා මැද කී දහහක් කී ලක්ෂයක් කී කෝටියක් මේ වෙලාවේ ජීවත් වෙනවා. සමහර රටවල් තිබෙනවා කවදාක්වත් වැස්සක් නැහැ අවුරුදු 12ක 15ක ඉඳලා. ලෝකයේ අනිත් රටවලින් වෙන දෙයකින් ජීවත් වෙනවා. දරුවන් පවා මිනිසුන් පවා මිනිස්සු නෙමෙයි ඇවිදින ඇටසැකිලි. එහෙම රටවල් මේ කොච්චර දියුණුවේ කිව්වත් අදත් ලෝකේ තියෙනවා මේ වගේ අසීමිත තාඩන පීඩන බාධා මැද ජීවත් වෙන ලෝකේහි මේ තරමින්වත් සහනශීලී ජීවිතයක් අපට ලැබිලා තිබෙන්නේ කවර පිනක් නිසාද කියන බව මේ පින්වතුන් කල්පනා කරන්න මේ දරුවන්ටත් හිතන්න පුළුවන්. අපිට පේනවා වැඩිහිටි නිවාසයකට ඒ වගේම අංග විකල දරුවන්ගෙන් පිරිච්ච තැනකට ගියාම අනේ ඒ අපේම සහෝදරයෝ කොච්චර දුක් විඳිනවද? එබඳු තත්වයක උපතක් නොලැබ මෙහෙම සහනශීලී ජීවිතයක් අපට ලැබිලා තියෙන්නේ බීයෝ නන්දතේ සුග්ගතින් ගතෝ අද මනුෂ්‍ය ලෝකයේ සුගතියේ උපත ලැබලා අපි අපිම ගැන හිතලා සතුටටපත් වෙනවා පෙරත් අපි පිනක් කළා තියෙනවා. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ පුඤ්ඤං කෝ භික්කවේ මා භායිත. එවත්නි මහණෙනි කවර දෙයකට පස්සට ගියත් කවර කරුණකට බය වුණත් පිනක් යුතුයකමක් හොඳ දෙයක් කරන්නට නම් පසුබයින් දෙපා එපා බය වෙන්න. ඔය බුදුහාමුදුරන්ගේ අවවාදය. පුඤ්ඤං කෝ භික්කවේ මා භායිත. ඒක නම් කරන්න එපා. ඒ නිසා හොඳ දෙයක් යුතුයකමක් කාට හෝ කොතනකදී හෝ කළ හැකි නම් ආයේ තව වෙලාවක් ඒකට එනකන් බලාගෙන ඉන්න එපා. කල යුතු දේ එවලේම කරන්න ඕනේ. ඒ බඳු අය තමයි බෝසතාණන් වහන්සේලාය කියලා කියන්නේ. බෝසත් ගණයට වැටෙන අයට තමයි ඒ හිත තියෙන්නේ. නැත්නම් මම මොකටද ඕවට යන්නේ මගේ වැඩක් කරගෙන මම පැත්තකට වෙලා ඉන්නවා මිසක් ඔය රටේ ලෝකේ වැඩ බදාගෙන මට කරන්න බෑ කියලා අතපය අකුලගෙන ගෙදරට වෙලා ඉන්න අය කොච්චර ඉන්නවදයි යන්න මේ පින්වතුන්ටම අනුමානයෙන් හිතාගන්න පුළුවන්. ඒ ටිකනම් කරන්න එපා එපා කියන බවයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ. ඒ අනුව කටයුතු කිරීම නිසා තමයි මොනතරම් බාධක කාද කරදර ආවත් ඒවා මැඩපවත්වාගෙන ජයග්‍රහණය කරමින් අපිත් අද දක්වාම මේ ලෝකේ ජාතියක් රටක් වැටියට ජීවත් වන්. ඒ ටික ඉදිරියටත් කරගත යුතුමයි. බුදුරජාණන් වහන්සේ බලන්න තමන් ලද සෑම දෙයක්ම ලෝකයා වෙනුවෙන්ම අප කැප වෙලා සේවය කළා පරිත්‍යාග කළා මගේ වාසිය මගේ ප්‍රයෝජනය මගේ தত্ত্বය මගේ නම්බුව කියන දෙයක් ගැන උන් වහන්සේ හිතුවේ නැහැ ලෝකයට මගෙන් කෙරෙන සේවය කුමක්ද අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දුන්නු පාඩම ඒ නිසා කල්පනා කරන්නට අපි තුල ඇති කරන අපිව පාපයට ඇදහෙදෙන අපේ සිත් සතන් වලම පින්වත් උපාසක උපාසිකා වෙනි බොහෝම ක්ලේශ ධර්ම තිබෙනවා. ඊර්ෂියාව තිබෙනවා. ක්‍රෝධය තිබෙනවා. වෛරය තිබෙනවා. හිතුවක්කාරකම තියෙනවා මම කියන දේ තමයි හරි. අන්න ඒ විදිහේ පාප දෘෂ්ටි අපිට කොටෙකුත් තිබෙනවා. අපට ඒක පැහැදිලිව පේනවා තිස්සා මත්තා කියලා සහෝදරත්වයෙන් යුක්ත සමාන භාර්යාවරු දෙපළක් ධනවත් ගොවියෙකුගේ බිරින්දෑවරු වශයෙන් ජීවත් වුණා. මේ පුරාණ බණ කතාවක් කියන්නේ. එක්කෙනෙක් තිස්සා අනිත් එක්කෙනා මත්තා කියලා. බලන්න මේ දෙදෙනා අතර මේ තිස්සා කියන කාන්තාව බොහොම කරුණාවන්තයි. ගුණවන්තයි. කාටත් බොහොම සලකනවා. ගමටම ප්‍රියයි. මේක රුස්සන්නේ නෑ අනිත් එක්කෙනා. මත්තා කියන බිරිඳ. ඇය හැමතිස්සෙම කරන්නේ මේ කාන්තාවට හිංසා කරනවා අනිත් අයට උදව් කරනවා සලකනවා නමක් ගන්න වැඩ කරනවා ඒවා තමයි චෝදනා නමුත් ඇය ඒවාට කවදාක්වත් පිළිතුරු දෙන්න ගියේ නෑ බොහෝම ප්‍රියශීලීව තමන්ගේ කටයුතු කළා මේ මත්තා කියන උපාසික කාන්තාව අභාවයට ගියා අභාවයට ගිහින් බලන්න පුදුමයක් പ്രേත ලෝකෙට වැටුණා. പ്രേතියක් වෙලා. මැරිලා මාස 7-8ක් ගත වෙනකොට දවසක් කුස්සිය පිටිපස්සේ ළිඳ ළඟට යනකොට ඉර බැහිගෙන යන වෙලාවයි. අර තිස්සා කියන කාන්තාව දැක්ක ප්‍රීතියක්. පුදුමාකාර දුකක් විඳින ප්‍රීතියක්. ඉසකේස් ඔක්කොම අවුල් වෙලා. ඇඟ පුරාම දූවිලි කුණු රොඩු පිරීලා. ඇඟ පුරාම කසනවා, ලේ පෙරෙනවා කසනවා. මේ ප්‍රේතිය. ඇහැව්වා අනේ ඔබ කවුද කියලා. එතෙන්දි මේ ප්‍රේතිය කියනවා මං වෙන කවුරුවක් නෙමෙයි ඔබත් එක්ක හැමදාම රණ්ඩු වෙවි හිටිය මත්තා මමයි. මම මැරිලා දැන් මේ தත්ත්වයටපත් වෙලා. මොකද ඔය කැසිල්ලක් මම ඔබ හොඳට සන්තෝෂෙන් කටයුතු කරලා දූ දරුවොත් එක්ක කතා බස් කරන වෙලාවල් වලදී මම ඇවිදින් අතු ගාන කුණු රොඩු ඔබේ ඔළුවට දැම්මඟට. එහෙම වෙලාවේවත් ඔබ මාත් එක්ක රණ්ඩුවකට ආවේ නැහැ. ඔන්න විපාකේ. ඊළඟට මම ඇඟ කසන කහඹිලිය දැම්ම ඔබ නිදා ගන්න ආසනෙට. ඊර්ෂ්‍යාවයි. අද මට මුළු ඇඟම කසන වලේ පෙරෙනවා ඉවරයක් නැහැ. කෑම ටිකක් නැහැ. ඇඳීමක් නැහැ. වස්ත්‍රයක් නැහැ. මම මේ තරම් පීඩා විඳින්නේ එදා ඊර්ෂියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් රටේ අනිත් අය ගැන නොව ඔබ ගැන විතරක් කරපු පාප කර්ම නිසා ඔබට විරුද්ධව හේතුව ඔබ ඉවසිලිවන්ත කෙනෙක් ඔබ කරුණාවන්ත කෙනෙක් ඔබ පලිනුගත් කෙනෙක් ඒ නිසා ඔබේ ඉවසිලිවන්ත ගති පැවතුම් වැඩි වුණු තරමටම මගේ පාපයත් වැඩි වෙන්න පටන් ගත්තා. මම අදත් මේ දුක විඳිනවා. പ്രേත වස්තු විමානයේ මේ කතා ප්‍රවෘත්තිය සවිස්තරාත්මකව තිබෙනවා. ඔය මා මතක් කළේ ඔවැනි කටයුතු කළාම අපට කනගාටු වෙන්න. මරණින් පස්සේ සතුටු වෙන්න පුළුවන් දෙයක් අපි සිදු කරගන්න ඕනේ. ඒකයි අපිට එළව මෙළව පරලව යහපත පිණිස හේතුවක්. අපි එක්ක යන්නේ නැහැ වෙන කිසි කෙනෙක්. අර්ථා ගෘහේ නිවෘත්තන්තේ. දැන් බලන්න මේ ඉන්න අපේ උපාසක උපාසිකාවන්ට මේ දායකවරුන්ට කාටත් යමක් තිබෙනවා. ගෙයක් දොරක් හරි තියෙනවා. නමුත් අවසාන ගමන යනකොට ඒව අරගෙන යනවද නැහැ. ඒව gedara. සුමසානේ මිත්‍ර බාන්දවා මේ දරුවෝ නෑදෑයෝ අඬමින් දුක් වෙමින් එන්නේ සොහොනට ගාව සොහොන ගාවට වල ළඟට විතරයි. එතනින් එහාට කවුරුවක් එන්නේ එතනින් එහාට අපිත් එක්ක යන්නේ කවුද? සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනු ගච්ඡති. ඔන්න බලන්න. අපි කරගත්ත හොඳ නරක දෙක විතරයි. එතනින් පස්සේ අපිත් එක්ක යන්නේ. එදත් අපි කරගත්ත හොඳ කුසල් වල බලය නිසායි අද මෙබඳු තත්ත්වයක ජීවිතයක් අපට ලැබුණා. අද මේ පින්වතුන් කල්පනා කරන් අද අපි මෙහෙම හිටියට මා කලින් මතක් කළ පරිදි බොණ්ඩ වතුර ටිකක් නැහැ අඳින්න වස්ත්‍රයක් නැහැ. අසීමිත දුෂ්කර දේශ ගුණයන්ට අහු වෙලා වන සතුන්ට බයේ කොයි වෙලාවෙ මරයිද දන්නේ නැtei කියලා. හොර හතුරන්ට බියේ. මෙහෙම ජීවත් වෙන අය අතිවිශාල පිරිසක් ඉන්න රටක ලෝකයක. අපි මෙබඳු අයුරින් ඉන්නේ පෙර පිනක බලයක් නිසයි කියන බව මේ සෑම කෙනෙක්ම තරයේ හිතට ගන්න ඕන. දැන් අදත් මේ පුර 15ක් පොහෝ දවසේ උදෑසන හිමිදිරි පාන්දර පිබිදිලා මේ ගමේ පින්වතුන් අවට ගම්වල පින්වත් මේ දරුවන් හැම කෙනෙක්ම මේ විහාරස්ථානයට පොත්ගුල් විහාරයට පැමිණිලා මේ විහෙර වහන්සේ බෝධීන් වහන්සේ විහාර මන්දිරයේ මේවා දැකලා කියලා මල් පහන් පූජා කරලා අටසිල් සමාදන් වෙලා තව පිරිසක් දසසිල් සමාදන් වෙලා දැන් බොහෝම ಗುಣගරුකව සීල් දානේ වළඳලා දැන් මේ කෙටි වේලාවක් ධර්මානුශාසනාවකට වුන්කන් දුන්නා. පින්පව් දෙක අපිට මෙලවත් සතුටු වෙන්නට පුළුවන් පරලොවත් සතුටු වෙන්නට පුළුවන් කවර ආත්මයක් ලැබුවත් අපි හොඳ දෙයක් කරගත්ත කෙනෙක්ය කියලා තමන්ට තමන් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් අයුරින් අපේ අපේ ජීවිතේ සරුසාර කරගන්න ඕන. ඒ එක්කම අපවත් වී වදාළ අති ගෞරවාස්පද හේනටින ධම්මාලෝක මහා නායක හාඳුරු අනුස්මරණය කිරීම. ඒ ළඟට අභාව ප්‍රාප්ත සද්ගුණවත් ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමන් සිහිපත් කිරීම. ඔය කාරණා දෙක වෙනුවෙන් තමයි ඡන්ද දායක භවතුන් වශයෙන් මේ පින් වතුන් අදත් එතුමා සිහිපත් කරලා මේ උදාර පින්කමක් සිද්ධ කරන්නේ. මේක අපිට පිනක් අන් අයටත් පිනක් මේ පින්කම් වලට අතහිත දෙන සෑම දෙනාටත් කුසලයක්. මේ සකල විද පුණ්‍ය බලයේ හේතු කොටගෙන අපවත් වී වදාළ අති ගෞරවාස්පද හේනටියන ධම්මා ලෝක මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගරු අමාත්‍යතුමන්ටත් මිය පරලව ගිය අපගේ සකල විද ඥාති මිත්‍රාදීන්ටත් මේ ජාතිය ඇති උනුදා පටන් අද දක්වා අපට සේවාවන් කොළ අභාව ප්‍රාප්ත ජාතික වීරවරයින්ටත් රාජ රාජ මහා මාත්‍යවරුන්ටත් අපටත් මේ පුණ්‍ය බලයෙන් දෙව් මිනිස් සපත් කෙලවර අමා මහා නිවන් සම්පත් ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා එත්තාවතාච අම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අද බක් ප්‍රපසලසක පෝදා හීන තියෙන පුරාණ පුත්කුල් විහාරයේ මේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වෙන ශ්‍රවණක් රැස් වැඩසටහනේ සුමధుර ධර්මදේශනයයි સમાપ્ત වූයේ දේශකයන්න් වහන්සේ වෙත අෂ්ට පරිස්කාර පූජා කෙරෙන අවස්ථාව කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක කමල්සිරි මහතා විසින් අෂ්ට පරිස්කාර පූජාව සිදු කරනු ලබනවා සාදු සාදු සාදු